කමඨහන වැඩසටහන ඔස්සේ භාවනාව සම්බන්ධයෙන් ඔබට ඇතිවන ධම් ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමත් ඒ වගේම භාවනාව සම්බන්ධයෙන් ඔබට ඇතිවන ප්‍රායෝගික ගැටලු පිළිබඳව විමසා දැන ගැනීමක් තමයි අප සිදු කරනු ලබන්නේ. ඉතින් අද දවසේදීත් අපිට ගැටලු යොමු වෙලා තියෙනවා. පළමු ගැටලුව පිළිබඳව අපි අවධානය යොමු කළොත් මන ධම්ම මනෝ විඥාන කියන තැන මන යන්නෙන් අදහස් කරන්නේ හෘදේ වස්තු රූපේද කියන එක පැහැදිලි කර දෙන්නට කියන ඉල්ලලා තියෙනවා. මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියනකොට වෙනතනේ අපිට එතන මනෝ කියලා වචනයක් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි කතා කරනකොට චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සෝතං පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං තින්නං සංගති පස්සෝ මේ ආදී ලෙස අපි ආයතන පිළිබඳව කතා කරනකොට කියනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියන තැනදී ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය උපදිනවා තින සංගති පසෝ තුන්දෙනාගේ සංගති බව කියන එක ස්පර්ශය කියන ධර්මය ඇති කරලනවා කියලා අපිට අපි හඳුනා ගන්නවා. මෙතනදී මෙන්න මේ පස්ස කියන බව ස්පර්ශය ඇති වීම සිද්ධ වන අවස්ථාවේදී චක්කුව අපරිභින්නව තියෙනවා. ඇහැ බිඳෙන්නේ නැතුව තියෙනවා. ඒ වගේම රූප කියන එක අපරිභින්නව ඒ වෙලාවේදී පවතිනවා. ඇහැ බිඳිලත් නැහැ රූප බිඳිලක් නැහැ. ඇහැ රූප දෙකම නොබිඳී පවතිනවා. මෙන්න මේ ඇහැයි රූපයයි කියන එක නොබිඳී පවතින තැනක තමයි පින්නතුනේ අපරිබින්නව තියෙන තැනක තමයි චක්කු විඥානය කියන එක උපදින්නේ. චක්කුව වස්තුව කරගෙන තමයි චක්කු විඥාන සිත උපදින්නේ. සෝතය වස්තුව කරගෙන තමයි සෝත විඥාන සිත උපදින්නේ. ඒ කියන්නේ මේ ප්‍රසාද රූපය වස්තුව බවට පත් කරගනිමින් ප්‍රසාද රූපය ඇසුරු කරගනිමින් තමයි ඒ ඒ විඥාන සිතෙහි හට ගැනීම සිද්ධ වෙනවා. මේ චක්ෂුෂයේ වස්තුව බවට පත් කරගෙන සෝතේ වස්තුව බවට පත් කරගෙන ප්‍රසාද රූපාදී අසුරු කර ගැනීම සිත පහළ වෙනකොට ඒ ඇහි පැවැත්මක් තියෙනවා ඒ වෙත ආපාතහගම වුණ රූපේ පැවැත්මක් තියෙනවා විඥානයේ පැවැත්මක් තියෙනවා ඒකයි අපරිමින්න වස්තු කා කියලා දක්වනවා ඒ වස්තු නොබිඳුණු කල්හි තමයි ඒ සිත පහළ වීම සිද්ධ වෙන්නේ හැබැයි මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං කියන තැන ඒ න්‍යායෙම ගත්තොත් ඒ ක්‍රමයෙන්ම ගත්තොත් එහෙම එතන ගැටලුවක් ඇති වෙනවා. මොකද්ද? මනෝපටිච්ච ධම්මේච කියනකොට මනෝ කියලා කියන්නේ මනස කියන එක. මනස නිසා ධම්මාරම්මණය කියනවා. මේ දෙදෙනාගේ සිද්ධ වෙන තැනට මනෝවිඥානය ඇති වෙනවා කිව්වහම අපිට එතන ගැටලුවක් එනවා. එතන ධම්මාරම්මන මනෝපටිච්ච ධම්මේච කියන තැනදී ඒ ඇතිවන ධම්මාරම්මන කියන එක. ඒ මනසත් ධම්මාරම්මන කියන එක තියෙනකොට මනෝ විඥානය උපදින්නට පුළුවන් ක්‍රමයක් නැහැ ඒක. එතකොට මනස සහ ධම්මාරම්මන කියලා කියන්නේ වෙනතනේ එතන අවස්ථා දෙකක්. ඒ කියන්නේ සිත් දෙකක් කොයිම අවස්ථාවකදීවත් එකපාර උපදින්නේ නැහැ. සිත් දෙකක් එකවර එක ලෙසකට උපදින්නේ නැහැ. එකවරකට හටගන්නේ එක සිතයි. එක මොහොතක හටගන්නේ එක සිතයි. ඒත් එක සිතක් ඉපදෙන තැනකදී මනස සහ මනෝවිඤ්ඤාණ කියන සිත් දෙක එකවර පවතින්නට පුළුවන් ක්‍රමයක් නැත්තේ නෑ. එහෙනම් කොහොමද මේ අවස්ථාව අපි තේරුම් ගන්නෙ? එතනදී මනෝ කියන වචنين කියන්නේ පින්නතුනේ භවාංග චිත්ත සංතතිය පිළිබඳව. නැත්නම් භවාංග සිත පිළිබඳව. ආවර්ජන සහිත භවාංග සිත. ඒකට භවාංග හිත මට්ටමින් තමයි සිත සවිඥානිකව පවතින්නේ මේ රූපය අසුර කරගන්නේ. ඒක භාංගීතක් විදිහටම තියෙනව නෙමෙයි. භාංග හිත් වශයෙන් પરම්පරාවක් ඇටියට හටගෙන නිරුද්ධ වෙනවා. නැවත ඒ බඳු සිතක් උපදින එක නිරුද්ධ වෙනවා. නැවත ඒ බඳු සිතක් උපදිනවා නිරුද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයෙන් භාංග සිත් પરම්පරාවක් ඇටියටයි මේ ධර්මයන්ගේ පැවැත්ම කියන එක තියෙන්නේ. ඒකට භාංග සිත් પરම්පරාවක් ඇටියට මේ ධර්මයන්ගේ පැවැත්ම සිද්ධ වන තැනකදී අපිට තේරුම් ගන්නට පුළුවන් යම් අවස්ථාවක ඒ භවාංග මනස මිදිලා ඒ භවාංග සිත ආවර්ජන කරන අරමුණු. එතකොට මනෝ ద్వාරික සිතක් උපදින්න කලින් ඒක ඒ අරමුණු ආරම්භණය කිරීම කරනවා. එතකොට අන්නේ අරමුණු ආරම්භණය කරන ස්වභාවයෙන් යුක්ත වුණ සිතට කියනවා මනෝ කියලා. ඒක විශේෂයෙන් හඳුන්වනවා මනෝ කියන. ඒ මනෝ කියලා හඳුන්වන්නේ අනිත්‍යව මනෝ නොවන නිසා නෙමෙයි. ඒ වෙලාවේදී ඒ සිත හඳුන්වන්නේ ඒක මනෝ කියන වචනයෙන් තමයි හඳුන්වන්නේ. ඒකට අරමුණු අරමුණු කරනවා කියන නිසා. ඒකට මෙන්න මේ අරමුණු අරමුණු කිරීමට වැය වෙන බව තමයි ඒ භවංග සිතේ ස්වභාවය. ඒ හිත තියෙනකොට මනෝ විඥාන සිත උපදින්නේ නැහැ. ඒ සිතින් අරමුණ ගන්න එක තමයි කරන්නේ. අරමුණ ගත්තට පස්සේ ඒ හිතින් අරමුණ ගත්තට පස්සේ ඊට පස්සේ තමයි ඒ අරම ඒ හිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඊට අනතුරුව මනෝවිඥාන සිත උපදී. මනෝවිඥාන සිත උපදිලා ඊට පස්සේ අර ගත්ත අරමුණ දැනගැනීම විදිහටයි මනෝවිඥාන සිතේ පැවැත්ම ඇති කරන්නේ. අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එතනදී මනෝ කියන්නේ කාර්යයක් මනෝවිඥානය කියලා කියන්නේ ඒ විඥාන කෘත්‍ය කරන ඊළඟ අවස්ථාව කියලා. මෙන්න මේ විදිහට එතනදී එකවර මේ සිද්දකක පැවැත්මක් වෙන්නේ නැහැ. මනසින් ධර්ම අරමුණු කරනවා ඒ වගේම ඒ ධර්මයන් මනෝ විඥාණයෙන් විඥානනය කරනවා. හැබැයි මුලින් ඇති කරගත්ත මනෝ ස්වභාවය පස්සේ ඉපදුණු අර මනෝ විඥානයේ උපදින්නට හේතු වෙනවා. මනෝ මනස නැත්තම් මනෝ කියලා ඇති වුණ මනස නැත්තම් නැතිනම් මනෝ කියන ස්වභාවය උනේ නැත්තම් ඒ වෙලාවේදී භවංග මට්ටමෙන් ඒක යෙදුනේ නැත්තම් පින්තුනේ මනෝ විඥානය කියන එක උපදින්නේ නැහැ. ඒක උදව් කරලා තියෙනවා මනෝ විඥානයේ පැත්මට. මනෝ විඥානයේ පැත්මට ඒක උදව් කළේ එතන නොයේදී ඒක තමයි එතන විශේෂත්වය. එතන උපදින්නේ නැතුව එතන නොයේදී යෙදීමක් නැතිව එතන උදව් කරන බවකින් යුක්තයි. අන්න ඒ නිසා තුන්දෙනාගේ එකතුව තියෙනවා. හැබැයි තුන්දෙනාගේ එකතුව තින්නේ එයා එතන යෙදිලා නෙමෙයි. එයා එතන නොයේදී එයාගේ උපකාරය හේතුව ලබා දීලා තියෙනවා. අර මනෝවිඤ්ඤාණය කියන දේ උපදවන්නට ඒ විදිහට තමයි අපිට එතනදී තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊට පස්සේ අපිට ගැටලුවක් හැටියට යොමු වෙලා තියෙනවා දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් ඵලය කියන එකේ අර්ථය පැහැදිලි කරලා දෙන්නට කියලා දහසක් නයින් ප්‍රතිමන්දිතයි කියලා කියන්නේ න්‍යාය 1000කින් යුක්තයි කියන එක. ඒ න්‍යාය 1000ක් කියලා කියනකොට වෙනතුනේ අපිට ධර්මය තුළ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කර ගැනීම ආදී දේ සඳහා විවිධ ධර්ම න්‍යාය හඳුනා ගන්නට පුළුවන්. මේ ප්‍රධාන වශයෙන් අපිට තියෙනවා සංයත සහ අපනිහිත මාර්ගය කියලා. සංයත ප්‍රතිපදා අපනිහිත ප්‍රතිපදා කියලා අපිට හම්බ වෙනවා. ඒ ඒ ප්‍රතිපදාව තුළ සංයත ධ්‍යාන සහ අපනිහිත ධ්‍යාන කියලා අපිට ධ්‍යානයේ කොටස් දෙකකට හම්බ වෙනවා. මේක ධම්මසංගණිත ප්‍රකරණයේදී ලෝකෝත්තර සිත් අපිට දක්වනකොට ඒ ධ්‍යාන පිළිබඳව දක්වනකොට ඒ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානයේ උපදවා වාසය කරන සංයතං අපනිහිතං ආදී ලෙස ඒක විග්‍රහ වන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ ආකාරයට ශුන්‍ය තප්පනිහිතාදී වශයෙන් ඇතිවෙන මේ ධානය සහ ප්‍රතිපදාව කියන එක අපිට දකින්න පුළුවන් මෙන්න මේ ශුන්්‍යත අපනිහිත කියන දෙක නැවත කොටස් හතරකට බෙදෙනවා ඒ තමයි දුක්ඛාපටිපදා කිප්පබිඥා දුක්ඛාපටිපදා දණ්ඩාබිඥා සුඛාපටිපදා කිප්පබිඥා සහ සුඛාපටිපදා දණ්ඩාබිඥා දී ලෙස හතර ආකාරයකට බෙදෙනවා. ඒ කියන්නේ ප්‍රතිපදාව දුක්සහිතයි. හැබැයි අවබෝධයට පත්වීම ඊටාම ඉක්මනින් වෙනකොට ඒකට කියනවා කිප්පබිඥා කියලා. දුක්සහිත ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කරනකොට දුක්ඛාපටිපදා කිප්පබිඥා දුක්ඛ ප්‍රතිපදා ප්‍රතිපදාව දුක් සහිතයි. හැබැයි අභිඥාවට පත්වීම කියන එක දන්දයි. ඒක පොඩ්ඩක් දුරලයි. ඒ නිසා දන්ද අභිඥා කියලා කියනවා. ඒ ප්‍රතිපදාවට පත්වීම කියන එක දන්ද අභිඥාවෙන් යුක්තයි. ඊට පස්සේ අපිට හම්බෙනවා සුඛා ප්‍රතිපදා. ප්‍රතිපදාව සැප සහිතයි. ප්‍රතිපදාව කියන එක සැපසහගත බවෙන් යුක්තයි. සැපසහගත ප්‍රතිපදාව තියෙනවා සුඛා ප්‍රතිපදා. කිප්පා විඥා අභිඥා ඉක්මනින් ලබනවා. ඒ වගේම සුඛා ප්‍රතිපදා ගණ්ඩා විඥා සුඛා ප්‍රතිපදාව සැක සහිතයි. අදයි අභිඥා ඉපදවීම කියන එක දණ්ඩයි කියන එකක් තියෙනවා. මෙන්න මේ ආකාරයට පින්නතනේ අපිට හඳුනා ගන්නට පුළුවන් හතර ආකාරයකට. ඒතකොට ශුන්‍ය තත්ත්වනිහිත කියන අර ප්‍රධාන බෙදීම් දෙකත් එක්ක අරගෙන බැලුවහම මේ මේ කොටස් හතර වරණගෙන කොට 8ක් වෙනවා. ශුන්‍ය තත්ත්වනිහිත දෙකත් එක්ක කොටස් 10ක් බවට පත් වෙනවා. මෙන්න මේ 10 ඊට පස්සේ නැවත 20කින් වැඩි වෙනවා. 20කින් වැඩි වෙන්නේ කියන්නේ විවිධ ආකාරයේහි මානසිකාරයේ පවත්තන විෂයපත 20කින් මේක අපිට විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර මාර්ගයේ වඩනවා, ලෝකෝත්තර ධානයේ වඩනවා, ඒ වගේම ලෝකෝත්තර සතිපට්ඨානයේ වඩනවා, ලෝකෝත්තර සම්‍යක් ප්‍රදන් වඩනවා ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්ම වඩනවා ඒ වගේම ලෝකෝත්තර බල ධර්ම වඩනවා ලෝකෝත්තර බොජ්ජංග ධර්ම වඩනවා ලෝකෝත්තර සම්මා සම්‍යක් ප්‍රධාන වඩනවා ලෝකෝත්තර අංග ධාතු ආයතන ඊට පස්සේ පස්ස ඒ වගේම වේදනා සංඥා චේතනා චිත්ත මේ ආදී ධර්මයන්ගේ සිත භාවිත කරන ආදී ලෙස අපිට මේ විශේෂ නුවණ පවත්වන විෂය පතයන් අනුව ගත්තාම අපිට ආකාර 20කින් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මෙන්න මේ ආකාර 20කට යෙදෙනකොට අර හතරාකාරයේ එක වර්ධනය වෙනකොට ඒ පිළිබඳව ඒක දක්වනකොට පින්නතුනේ එතන 200ක් අපිට හඳුනා ගන්න පුළුවන් න්‍යාය. ඒ අර 10 මේ 20න් වැටි වෙනවා. දැන් ලෝකෝත්තර ස්කන්ධ අනුව ගත්තහම ඒ ලෝකෝත්තර ස්කන්ධ පිළිබඳව ශුන්්‍යත වශයෙන් සුඛාපටිපදා කිප්පවිඥා සුඛාපටිපදා දණ්ඩාවිඥා දුක්ඛාපටිපදා කිප්පවිඥා දුක්ඛාපටිපදා දණ්ඩාවිඥා ඊට පස්සේ ඒ ශුන්‍යත වශයෙන් අපනිහිත වශයෙන් ඒ විදිහටමයි ওই විදිහට අපිට ඔක වැඩි කරගෙන අපිට දකින්න පුළුවන්කම තියෙන ආකාර 200කට අර 20 මේ අර මුලින් කියපු 10න් ගුණණය වෙනකොට 200ක් දකින්න පුළුවන් න්‍යාය. ඒ වගේම අපිට මේ න්‍යාය 200 නැවත ඡන්ද චිත්ත විරිවිමාංශ කියන සතර අධිපති ධර්මයන්ගේ මාර්ගය වැඩෙනවා. ඡන්දාධිපතියව, චිත්තාධිපතියව, විරියාධිපතියව සහ විමාංශාධිපතියව කියලා හතරාකාරයකින් අර මාර්ගය වැඩෙනවා. ඒකට අන්නේ හතරාකාරයකින් මාර්ගය වැඩෙනකොට ඡන්දාධිපතියව වැඩෙනකොට හතරාකාරයකින් ඔන්න අපිට හම්බෙනවා අරක තව 200කින් ඡන්දාධිපතිය වැඩෙන. චිත්තාධිපතියව 200යි. ওই විදිහට අපිට 800ක් විදිහට ඒක දකින්න පුළුවන්කම තියෙනවා මේ සතර irdipaadaයන්ට අනුව 214ක් විදිහට අපිට මේක 800ක් විදිහට දකින්න පුළුවන්. න්‍යාය 800ක් හම්බ අර irdipaad ධර්මයන් මිශ්‍ර වුණ 800 ඒ වගේම අමිශ්‍ර 200ක් තියෙනවා ශුන්‍යත අනිමිත්ත කියන irdipaadaනුව නොහැදෙන අර 200ක් තියෙනවා irdipaadaත් එක්ක මිශ්‍ර වුණ 800ක් තියෙනවා. මෙන්න මේ 800 සහ 200 එකතු කරාම අපිට න්‍යාය 1000ක් හම්බ වෙනවා. මෙන්න මේ න්‍යාය 1000න් යුක්තව සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියන තමයි කියන්නේ. ඒ කියන්නේ මේ 1000න්ම 1000ම වඩලා තියෙන ඕන සෝවාන් වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. මේක න්‍යායක් අරගෙන කෙනෙකුට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන්. සෝතාපට්ටි ඵලයටපත් වෙන හැම කෙනෙක්ම හැබැයි මේ මේ ආකාරයේ න්‍යායකින් තමයි සෝතාපට්ටි ඵලයටපත් වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් අර අපි ඉගෙන කතා කරනකොට කිව්වා ලෝකෝත්තර මේ ඉන්ද්‍රිය බල බොජ්ජංග වගේම අපි කියව ලෝකෝත්තර ස්කන්ධ ධාතු ආයතන ඊට පස්සේ ලෝකෝත්තර වශයෙන් තියෙන පස්සය ඊට පස්සේ වේදනාව සංඥාව චේතනාව චිත්තය ඒ ධර්ම ගැනත් අපි කිව්වා. එතකොට ඇයි ඒ ධර්ම ගැන කිව්වේ? ලෝකෝත්තර වශයෙන්. මේවා භාවේති කියලා කියන්නේ ලෝකෝත්තර ස්කන්ධ වඩනවා, ආයතන වඩනවා, ධාතු වඩනවා. ඊට පස්සේ ලෝකෝත්තර ස්පර්ශ වඩනවා කියලා ස්පර්ශ වඩන වඩනවා කියලා එකක් කරන්නේ නැහැ නේ පින්නතනේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? එයා ඒ ප්‍රතිපදාව සඳහා පාදක කරගන්නේ ස්පර්ශය කියන ධර්මයේ පිළිසඳ එක. එයා ඒ ප්‍රතිපදාව සඳහා පාදක කරගන්නේ වේදනාව කියන දේ. සංඥාව කියන දේ, චේතනාව කියන දේ, චිත්තය කියන දේ, ස්කන්ධ කියන එක, ධාතු කියන එක, ආයතන කියන එක, ආයතන භාවනාව කරන, ස්කන්ධ භාවනාව කරන, ස්පර්ශ භාවනාව කරන. මේ විදිහට ඒ ඒ තුල පවත්වන මානසිකාරය තුළ තමයි අර ශුන්‍යත අනිමිත්තාදී වශයෙන් අර කියන තත්ත්වයන් උපදෝගත්තේ ඡන්දචිත්ත විරිවීමා සාදී ධර්මයන් මුල් කරගනිමින්. ඒකට ওই ආකාරයේ ධර්මයන්ගේ එකතුවක් විදිහට තමයි න්‍යාය විදිහට අපිට ගත්තාම 1000ක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියනවා දහසක් ණය ප්‍රතිමන්ඩිත සෝතාපට්ටි ඵලයේහි පිහිටියාය කියලා. ඊළඟ ප්‍රශ්නයේ හැටියට අපිට යොමු වෙලා තියෙනවා නිරෝධ සමාපත්තිය තුළ කර්මජ රූපවල නූපදින බව කයේ පැවැත්මට සහ ආයතනවල පැවැත්මට බාධාවක් නොවන්නේද කියන එක පැහැදිලි කර දෙන්නට කියලා නිරෝධ සමාපත්තිය තුළ කර්මජ රූපවල නූපදින බව. නිරෝධ සමාපත්තිය ඇතුලේ කර්මජ රූපවල පහළ වීම වෙන වෙනම සිද්ධ නොකලට කර්මජ තේජෝ ධාතුවේ ආදී පැවැත්ම මේ කය අසුර කරගෙන තියෙනවා. ඒ කියන්නේ ප්‍රසාද රූප ආදී ධර්ම ඉපදුනේ නැති වුණාට මේ කය යැපෙන්න අවශ්‍ය මට්ටම නැති වෙන්නේ නැහැ. එතකොට අර කයේ දැන් මර මිනිහක මේ තියෙන සහ නැති දේවල් මොනවාද කියන එක ගැන කතා කරනකොට කියන්නේ මේ නිරෝධ සමාපත්තියට සම්බන්ධින කෙනාගේ ආයශය අපරිභින්නව තියෙනවා ආයශය තියෙනවා වගේම කර්මජ තේජෝ ධාතුවේ පැවැත්ම තියෙනවා කියන්නේ තේජෝ ධාතුවේ පැවැත්ම තියෙනවා කියන්නේ කර්මජ රූපයන්ගේ තේජෝ ආදී ධාතු පවතිනවා කියන එක නේ හැබැයි එතනදී ඒ පවතින්නේ මුලින් යදපු ශක්තිය නිසා මිසක ඒ වෙලාවේ සිත්පදීම තුළ ජනනය කරන බවක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ වෙලාවේ සිත් ඉපදීමක් තුළ දැන් අපි දන්නවා දැන් භවාංග චිත්ත සංතතියක් හැටියට සිත පහළ වෙනකොට ඒ සිත පහළ වීමත් එක්ක තමයි මේ කය සවිඥානික වෙලා ඒ රූප ධර්මයන් නැවත නැවත උපදවනවා. ඒ රූප ධර්මයන් නැවත නැවත පහළ කරනවා කියන එක සිද්ධ වෙන්නේ. හැබැයි මේ රූප ධර්මයන් නැවත නැවත උපදවනවා පහළ කරනවා කියන එක සිද්ධවන්නට එතන භවංග චිත්ත සංකතියක් පවතින්නේ නැහැ නිරෝධ සමාපත්තියට සංවේදන තමන් වහන්සේ නමකගේ. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? ඊබඳු අවස්ථාවකදී සිද්ධ වෙන්නේ පින්නතනේ අර పూర్ව කරන ලද කර්මයේ සහ අදිෂ්ඨානයේ නිසා රූපේහි පැවැත්ම බඳු ආකාරයෙන් සිද්ධ වෙනවා. රූපේහි පැවැත්ම කියන එක බඳු ආකාරයෙන් රූප ධර්මයන්ගේ පැවැත්ම කියන එක සිද්ධ වෙනවා. හැබැයි එතනදී අර ප්‍රසාද රූපාදී නැවත නැවත උපදින්නේ ඒ අවශ්‍ය ඒ සංඥානක බව ඇති කරන්නේ නැහැ. ඒ කර්මදි රූපාදී උපදවන්නේ නැහැ. ඒ නිසා කයේ යැපීමට ගැටලුවක් වෙන්නේ නැහැ. කයේ යැපීම කියන දේ තේජෝ ධාතුවේ පැවැත්ම නිසා කර්මජ තේජෝ ධාතුවේ පැවැත්ම නිසා සිද්ධ වෙනවා. නමුත් අර අනිකුත් රූපයන්ගේ පහළ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා මනෝද්වාර සිත හෙවත් මන සිත 89න් කුමන හිතද යන්න පැහැදිලි කර දෙන්නට කියලා. මනෝද්වාර සිත කියලා කියන්නේ අපි මන කියන වචනේ දිහා බැලුවහම අපි කලින් කතා කළා මනෝ කියන වචනයක් පිළිබඳව. ඒ මනෝ කියන වචනය ගත්තාම ආරම්මණය මනින බව නිසා ආරම්මණයන්ට යමුන බව නිසා තමයි අපි මනෝ කියලා කතා කරන්නේ. මේ ආරම්මන මෙනන ස්වභාවය ආරම්මණයන් සීමා කරගෙන ඒ අනුව පවතින බව මනසේ තියෙන ස්වභාවය කියන්නේ හැම හිතක්ම මනෝ තමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳව පැහැදිලි කරනකොට කර්ම සිද්ධ, විපාක සිද්ධ, කුසල සිද්ධ, අකුසල සිද්ධ, අව්‍යාකෘත සිද්ධ කියන එක පිළිබඳව ભેදයක් නැතුව තත්තකතමං චිත්තං එතන මොකද්ද සිත කියලා කියන්නේ කියන එක පිළිබඳව දක්වනකොට මනෝමාන සංහදයන් පන්දරන් ආදී ලෙස දක්වන්නේ. ඒකට ඒ හැම තැනකදීම සිත කියලා කියන්නේ මනෝ භව පින්නතු. ඒකට මොකද ඒක ආරම්භන ග්‍රහණය කරනවා ඒක මනෝ තමයි. එහෙනම් මුළු සමස්ත සිත් 89ම මනෝ. ඒක නෑ කියන්න බෑ. මුළු සමස්ත සිත් 99ම 89ම සමස්ත සිත් 89ම මනෝ කියන මේ ගණයට තමයි වැටෙන්නේ. මන කියන එකට අයිති නොවන සිත් ඇත්තේ නැහැ. මන කියන භවෙන් තමයි හැම සිතක්ම පවතින්නේ. එහෙනම් ඇයි මෙතන මේ මන කියන එක විශේෂ වෙන්නේ? මෙතන මේ මන කියන එක විශේෂ වෙන්නේ අර අපි කලින් කියපු ප්‍රකරණයට අදාළව ගත්තාම මන කියන එක එතන විශේෂයි. එතනදි වනවා කියන්නේ භාංග සිත කියන එක. ඒක ద్వාරික සිතක් නෙමෙයි. ඒ වගේම අපිට ඇතැම් තැන්වලදී හම්බෙනවා මන කියන වචනයෙන් කියන පිළිබඳව කතා කරනකොට ත්‍රිභූමික නැතිනම් මේ සියලු කුසල කුසල ධර්ම හඳුන්වන්නත් මන කියන වචනේ පාවිච්චි කරනවා. සමස්ත සිත පිළිබඳව හඳුන්වන්න මන කියන එක පාවිච්චි වෙන අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම රක්ඛති මනේන්ද්‍රයන් වගේ තැන්වලදී ඒ තැන්වලදී මන කියන වචනේ පාවිච්චි වෙනවා. ඒ තැන්වලදී කියන්නේ මේ සංකලේශික සිත අපි රැක ගන්නවා කියන එක. නැතිනම් සංකලේශික සිත සිත කෙලෙසින් ආරක්ෂා කර ගන්නවා වගේ තැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හිත පිරිසුදු පවත්වා ගැනීම සඳහා කෙලෙසුන්ගෙන් රකිනවා. ඒ වගේ තැන්වලදී හිත කියන එක පොදුවේ අරගෙන තමයි හිත රකිනවා කියන තැනකදී අර්ථකථනය කරන්නේ. ඒ වගේම සමහර අවස්ථාවලදී මනෝ කියන වචනය පිළිතුරු මේ ත්‍රිභූමික කුසල අකුසල ධර්ම හඳුන්වන්නට යෙදෙන තැනුත් තියෙනවා. ඉතින් මනෝ කියන වචනය ඒ ඒ අවස්ථාවල ඒ ඒ ප්‍රකරණයට අනුව අපි තේරුම දැනගන්න ඕනේ දෙයක්. ඒ යෙදෙන තැන ස්ථානයට අනුව තමයි එහි තේරුම තියාගන්නට ඕනේ මනෝපටිච්ච ධම්මේච කියනකොට එතන ප්‍රකරණයේ දීලා තියෙන භාංග චිත්තය කියනකොට තියෙන එක ඊට පස්සේ රක්කතිමානේන්ද්‍රයන් කියන තැන ඉඳලා තියෙන පොදුවේ ගත්තාම සිත අර කෙලෙස් සිත් වලින් රැක ගන්නවා කියන එක, කෙලසුන්ගෙන් රැක ගන්නවා කියන එක මේ මනෝභාවය කියනකොට එතකොට අපිට මනස වඩනවා කියනකොට එතනදී මාර්ගය උපදවනවා කියන තැනදී මාර්ගය කියන එකයි අදහස් කරලා තියෙන්නේ. ඒකට අපිට සමහර තැන්වලදී ඒ ඒ තැන්වලදී මන කියන වචනය සූචනය කරන්නේ. ඒකෙන් ගේන්නේ විවිධ අර්ථ එක අර්ථයක් නෙමෙයි. ඒ කියන්නේ විවිධාර්ථ කියලා කියන්නේ මනසෙහි තියෙන විවිධ ස්වභාව හඳුන්වන්නේ. අන්න ඒ නිසා පින්නතුනේ අපි මන කියන එක පිළිබඳව තනි වචනයකින් අපිට නිර්වචනය කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. නිසා මනෝ ධාතු අවස්ථාවේදී මන කියන එකේ ස්වභාවය තමයි ඒකෙදි අර මනෝ විඥානය සඳහා ඉදිරිපත් කරන අරමුණ ඔසවා තබනවා කියන වැඩ කොටසක් කරනවා. මනෝ විඥාන ධාතු කියනකොට විඥානන කෘත්‍යයක් කරනකොට මනස විඥානන කෘත්‍යයකින්. හැබැයි එකම මනෝ ස්වභාවය හැමතැනකම තියෙනවා. කර්ම මනෝ විඥානය. ඒකට එතනත් මනෝ කියන එක තියෙනවා. ඒකට මේ මනස කියන එක තමයි හැමතැනකදීම පවතින. ඒ කියන්නේ මනෝ හැමතැනකටම තියෙනවා. සිත් 89ම මනෝ තමයි. හැබැයි ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ ප්‍රකරණයට අදාළව පින්නතොනේ අපිට මේ මනෝ කියන බව ඒක වෙනම විශේෂ කරලා දක්වන්න බැරි කමක් නැත්තේ. එහෙම දක්වපු තැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟට ගැටලුව හැටියට ඉදිරිපත් කරලා තියෙනවා විද්‍යාවන් තුන ලැබීමට අෂ්ට සමාපatti රහතන් වහන්සේ කෙනෙක් වේතුමද කියන එක පැහැදිලි කරලා දෙන්නට කියලා. විද්‍යාවන් ලබන්නට ත්‍රිවිද්‍යා ලාභය ලබන්නට අෂ්ට සමාපatti කියන එක ලැබිය යුතුමයි කියන්න බෑ. හැබැයි චතුත්ථ ධානය ලැබිය යුතුමයි. චතුත්ථ ධානයෙහි ප්‍රභේද හැටියටම ඇතම අවස්ථාවකදී සංග්‍රහ කරන ආරෝප ධානය ටිකත් ඒ නිසා අපිට අෂ්ට සමාපatti ලබන්න ඕනෙම කියලා කියන්න පුළුවන්. ඒ න්‍යායෙන් අර. නමුත් කෙසේ වෙතත් වෙනම ආකාසානං ඡායතනය, අකින් සංඥායතනය, විඥානං ඡායතනය, නේව සංඥා, නාසඤ්ඤායතනය කියන එක ටික භාවිත කිරීමෙහිම අවශ්‍යතාවයක් නැහැ ත්‍රිවිද්‍යාව ලබා ගැනීම සඳහා. කෙනෙකුට චතුත්ථ ධානා මට්ටමකට හිත තබල වුණත් ඒ ත්‍රිවිද්‍යාවන්ට හිත තියන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි අපිට ඒ විද්‍යාවන්ගේදී දිබ්බචක්වාදී ඥාණයන්ට අපි හිත තියනකොට අපිට පුළුවන්කම තියෙනවා පින්නතනේ ඒක චතුත්ථ ධාන මට්ටමකදී අර අරූප ධාන වලට හිත නොතිය හිත තියන්න පුළුවන් තැනන්නේ මේක රූපාදී ධර්මයන් අරමුණු කරගෙන අපි සිත පවත්වන එතන ඒ නිසා ඒකේ චතුත්ථ ධාන භූමියකදී කළ හැකි දෙයක් ඒක අරූපාවචර ධානත් අනිවාර්යෙන් ලබා තිබිය යුතුමයි කියලා දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ නමුත් අපිට ඒ සමතය තුළ ලැබිය යුතු ඵලය ලබන්නට නම් අනිවාර්යයෙන්ම චතුත්ථ ධානය අවම සුදුසුකම. ඒක ලැබිලා තියෙන්නට ඕන. ඒ මත්ෙහි අනිකුත් ධාන ලබාගත් කෙනෙකුට ලබන්නට පුළුවන්. ධාන පිළිබඳව කතා කරනකොට අපි චතුක්ක ණය සහ පංචක ණය කියලා ක්‍රම දෙකකට කතා කරනවා. ඒකනේ චතුක්ක ණය කියලා කියන්නේ ධාන හතරක් හම්බෙනවා අපිට න්‍යායාත්මකව බලනකොට ඇතැම් අවස්ථාවලදී. සූත්‍ර පිටකේ පුරා ගොඩක් අපි ධාන හතරක් තමයි කතා කරන්නේ. මේකේදී අරූපාවචර ධ්‍යාන ටිකත් ඒ හතරවෙනි ධ්‍යානයේම කොටසක් හැටියට සංග්‍රහ කරන්න පුළුවන් ක්‍රමයකොත් තියෙනවා. පංචක ණයෙන් ගත්තාම අරූපාවචර ධ්‍යාන ටික මේ පංචක ධ්‍යානයේම කොටසක් හැටියට සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ආකාරයට අපිට ඒක න්‍යායාත්මකව තේරුම් ගන්න පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක අපිට එතකොට වටහා ගන්නට පුළුවන් කොහොමද වෙන්නේ කියන එක. කෙසේ වෙතත් අපි ත්‍රිවිද්‍යාලාභය පිළිබඳව කතා කරොත් එහෙම අර අබිනින්නාමේති කියනකොට සිත මනවින්නේ වෙත නමනවා කියලා කියනකොට අර සිතෙහි තියෙන ප්‍රභාෂවර පරිවර්ධාත්ත බවට ඇති කරගන්නට ඕන. ඒ කියන්නේ හිත මේ ආනෙජ්‍ය ස්වභාවයට නැමිලා තියෙනවා. ආනෙජ්‍යපත්තේ කියලා කියන. ඒ කියන්නේ අරූපාවචර මට්ටමකට සිත වඩන්න පුළුවන් මට්ටමකටම හිත කර්මන්නේ වෙලා තියෙනවා. හිත සම්පූර්ණම තමන්ට කළ හැකි මේ නැමිය හැකි දෙයක් බවට සුදුසු භාවයට පමුණවගෙන තියෙනවා. චතුත් අධ්‍යානය ලබාගත්ත කෙනෙක්. ඒ නිසා තමයි යාට අර ත්‍රිවිද්‍යාව පිළිබඳව යාගේ හිත යොමු කරන්නට හිත නමන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා රූප 28ේම වයස චිත්තක්ෂණ 17ක්ද නැතිනම් එම රූප මොනවාද ඒ වගේ වයස මොනවාද කියන එක පැහැදිලි කරලා දෙන්නට කියලා ඉල්ලුවා තියෙනවා. ඇත්තටම මේ අපිට සෑම රූපයකම වයස චිත්තක්ෂණ 17ක් කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ හැම රූපයක්ම චිත්තක්ෂණ 17ක් පවතින්නේ නැහැ. ඊට වඩා අඩු කාල සීමාවන් පවතින රූපක් තියෙනවා. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් පවතින රූපක් තියෙනවා. ඊට වඩා අඩු කාල සීමාවන් පවතින රූපක් තියෙනවා. දැන් චිත්තාණු පරිවර්ති රූප අපි ගත්තාම සිතත් එක්කම පෙරලෙන රූප ගත්තා. සිත නැති වෙනකොට මේ රූප නැති වෙනවා. සිතත් එක්කම විකාර ස්වභාවයටපත් වෙන සිතත් එක්කම පෙරලෙන රූප චිත්තක්ෂණයයි ආයශය තියෙන්නේ. ඒ රූපවල ආයශය එක මොහොතක එක චිත්තක්ෂණයක් සහිත බව. උදාහරණයක් හැටියට විඤ්ඤාප්ති රූප දෙක ගත්තාම මේ චිත්තානපරය සිතත් එක්ක පෙරලෙනවා. ඒ නිසා විඤ්ඤාප්ති රූපවල ආයශය එක චිත්තක්ෂණයයි. ඊට පස්සේ උපචේසා සම්තති රූපවලත් ඒ වගේම අපිට අනිච්චතා රූපය කියන එකේ ආයශය බැලුවහම ඒවා කුඩා ක්ෂණයයි. කුඩා ක්ෂණයයි. අපි චිත්තක්ෂණ 17කට බෙදලා ක්ෂණේ නැවත අපි බෙදනවානේ උපාද තිති භංගාදී ලෙස. ඒකට අර උපචේ රූපේ උපාදක්ෂණය විතරයි. ඒ උපචේ රූපේ කියන්නේ උපදවන බව කියන එක. උපදවන රූප උපදවන වේගයේ ඒ අවස්ථාවේ තමයි අපිට උපචේ රූපේ කියන එක හම්බෙන්නේ. ඒ වගේම ඒ ඉපිද ඉපදෙන මට්ටමට පස්සේ ඊළඟට අපිට සංතති රූපේ කියලා කියන මොකක්ද? ඊළඟ ක්ෂණයේදී හටගත්තු රූපේ ඒක නැත්නම් ඒ ක්ෂණයේදී අපි කියන එක සංතතියක්. ඊළඟ ක්ෂණයේදී ඒක සංතතියක්. ඒ නිසා ඒවා ක්ෂණිකයි. අනිත්‍යතා රූපේ කියනකොට අනිත්‍යතාවය කියනකොට අවසාන ක්ෂණය, අවසාන මොහොත භංගක්ෂණය, ඒ වෙලාවේදී උපදින අනිත්‍යතාවය. ඒකට ඒකට කියන අනිත්‍යතා රූපේ කියලා. ඒක රූපයන්ගේ ස්වභාව රූප විද්‍යමාන වන රූපයන්ගේ ස්වභාව ලක්ෂණ. ඒ නිසා ඒවා ලක්ෂණ රූප කියලාත් අපි හඳුන්වන්නේ. ඒක අනිත්‍යතා රූප. ඒකත් කුඩා චිත්තක්ෂණය. කුඩා චිත්තක්ෂණය කියලා කියන්නේ අර චිත්තක්ෂණ 17න් එක චිත්තක්ෂණයක් අරගෙන උත්පාද තితి භංග කියලා අවස්ථා තුනකට බෙදලා ඒ තුනෙන් එක ක්ෂණයක්, එක මොහොතක ආයු කාලයක් තමයි. ඒ තුනෙන් එක කොටසක තුනෙන් කොටසක තමයි අපිට ආයු කාලයක් එක කුඩා ක්ෂණයක් කියලා දකින්න පුළුවන්කම තියෙන. උපචේ රූපේ, සන්තති රූපේ, අනිචිතා රූපේ මේ කුඩා ක්ෂණයයි ආයු කාලේ තියෙන්නේ. ඒතකොට ජරතා රූපේහි ආයු කාලය ගත්තට පස්සේ අර මුල් උපචේ ක්ෂණයේ ඉඳලා ඊට පස්සේ අර අනිත්‍යතාවයේ දක්වාම ජරතා රූපේ ජරාවටපත් වෙනවා. ඒ දක්වා තියෙන සියලු කුඩා අණු චිත්තක්ෂණ ධර්ම ඔක්කොම ඒකේ ආයශය බවට පත් වෙනවා. ඒ හැරුණකොට තියෙන අනෙක් රූපවල චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තමයි ඒක අපේ තේරවාද සම්ප්‍රදාය තුළ පැහැදිලි කරන රූප ධර්මයන්ගේ ආයු කාලය හැටියට පැහැදිලි කරන්නේ. ඒකට පොදුවේ ගත්තාම ත්‍රිපිටකයේ තුල කොතනකදීවත් රූපයේහි ආයු කාලය චිත්තක්ෂණ 17යි කියලා පැවැත්මක් එන්නේ නැහැ. ඒක ප්‍රතිපදාවට සම්බන්ධ කළෝ එහෙම ඍජු ප්‍රකාශනයක් අපිට ධර්මයේ දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෙහෙම තියෙනවා. නාමයට වඩා රූපය වැඩි ආයු කාලයකින් යුක්තයි කියන එක දක්වලා තියෙනවා. හැබැයි කොතනකදවත් ඒක චිත්තක්ෂණ 17යි කියලා සිතේ ක්ෂණ වශයෙන් බෙදීමකට ලක් කරලා ඒක 17ක චිත්තක්ෂණ 17කින් යුක්ත ආයු කාලයකින් යුක්ත රූපයක් කියලා කියන සංග්‍රහය අපට ත්‍රිපිටකයේ තුල කොතනකවත් දකින්නට පුළුවන් කමක් නැත්තේ. නමුත් ඒක අර්ථ කතාවන් තුල අපිට අර්ථකථනයන් තුල ඒකෙදි දකින්නට පුළුවන්කම තියෙන අට කතා තුළදී මේ චිත්තක්ෂණ 17යි කියන විග්‍රහය අපට දකින්නට සහ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා සමාධිය සහ ධානය යන එකමද නැතිනම් එම දෙක අතර වෙනස කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. සමාධිය සහ ධානය කියලා කියන්නේ මේ දෙකම එකක් කියන්නට පුළුවන්. සමාධි කියන වචනය අපි ධර්මයේ තුල පාවිච්චි කරන්නේ ධාන කියන එක හඳුන්වන්නට තමයි. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති ආදී තැන්වල හිත සමාධිමත් වූ කල්හි කියන තැන සමාධිය කියන එක අර්ථකථනය කරන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය චතුර්ථ ධ්‍යාන විදිහට. ඒ නිසා සමාධි කියන වචනේ සම්මා සමාධිය මොකද්ද සම්මා සමාධිය? මොකද්ද සමාධි කියන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරන තැන්වලදී ත්‍රිපිටකය තුළ පැහැදිලි කරන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන එක තමයි සමාධිය කියලා පැහැදිලි කරන්නේ. එනිසා සමාධිය සහ ධ්‍යාන කියන්නේ එකම අර්ථයේ හැඳින්වීමකට බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සමාධිය කියන එක වෙනතුනේ අපිට අර්පණා සමාධිය, ප්‍රචාර සමාධිය ආදී ලෙස අපි සමාධියෙහි තියෙන කොටස් මට්ටම් දකින නිසා යම් ආකාරයකින් යම් පරයයකින් අපිට බලලා කියන්න පුළුවන් නෑ සමාධි කියන වට්ටම ටිකක් වඩා වෙනසක් වෙන අවස්ථාවක් තියෙනවා කියලා. සමාධිය කියන එක. ඒ කියන්නේ දැන් සිත එකඟ වෙනවා. ඒකග්ගතායි චෛතසිකයේ තියෙන ස්වභාවය. ඒකේ දියුණුව තමයි අපි සමාධිය කියලා කතා කරන්නේ. ඒ සමාධිය කියලා අපිට සංඛ්‍යාවකට ගන්න පුළුවන්කම තියෙන්නේ. යම් ප්‍රතිශතයකින් දක්වන්න පුළුවන්කම තියෙන්නේ. යම් ආකාරයකට මෙන්න මේකයි මට්ටම කියලා පෙන්වන්න පුළුවන් මට්ටමක් තියෙන පින්නතුනේ. ඒක ධානා මට්ටමකදී. එතනින් මෙහා සමාධිය අපිට මට්ටමක් පෙන්වන්න බෑ. හැබැයි සමාධිය කියන දේ ඒකාග්‍රතා චෛතසිකයේ ඇති නොවෙනව නෙමෙයි. සමාධිය වෙනවා හිත සමාධිමත් වෙනවා කියලා අපි කියන්නේ. එතකොට ඒ හිතේ සමාධිමත් වීම කියන එක, ඒ හිත එකඟ වෙනවා කියන එක අපිට සාමාන්‍යයෙන් ඒකට සමාධිය කියලා පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. ඒකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද එතන ඒකාග්‍රතාවයි චෛතසිකයේ වැඩි වීම තියෙන ඔබ හිත භාවනාව කියමු කරනකොට වඩනකොට හිත ප්‍රථම ධානයේට සමාහිත වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි හිත සමාධිමත් බව ඔබට දැනෙන්න පුළුවන්. ඒ ප්‍රථම ධානයේට නැති වුණත් හිත සමාධිමත් බව දැනෙන එක ඒකාග්‍රතා චෛතසිකයේ දියුණුව අපි ඒකත් හඳුන්වනවා සාමාන්‍ය සමාධිය කියලා. අර ධානය උපදවන්නට කලින් වුණත් උපචාර සමාධියට අපිට ඒ සමාධිය උපදිනවා. ඉතින් මේ මට්ටම් වලදී ධාන නොවුණත් ඒ ධාන හැටියට සහ සමාධි හැටියට හඳුන්වන්න පුළුවන් මට්ටමකුත් තියෙන හැබැයි ස්ථාවර නැහැ. ඒ සමාධි මට්ටම් බොහොම ඉක්මනට පහළට වැටෙනවා. යම් ස්ථාවරත්වයක් ගොඩනගන්නේ ප්‍රථම ධානය සමග. නිසා මේ ශාසනයේ ධාන ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ධාන වඩන්න කියන එක පිළිබඳව අපිට දේශනා කරනවා. මේ ආර්ය ධාන වඩන්න කියන එක ආර්ය ධාන කියලා කියන්නේ මේ නිකම්ම ප්‍රථම ධානය නෙමෙයි මේ ශාසනය කතා කරන්නේ සම්මා සමාධිය පිළිබඳව. සම්මා සමාධිය කියලා කියන්නේ සෝතාපට්ටි මාර්ගයේ සහිත ප්‍රථම ධානය, සෝතාපට්ටි මාර්ගයේ සහිත ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, සෝතාපට්ටි ඵල සහිත ප්‍රථම ධානය, ဒုတိ ය, තෘතිය, චතුර්ථ ධානය මේ ධානය සහිත ඵලසිත අනේ ඒ විදිහට තමයි පින්නතුනේ අපි මේ ආර්ය ධානය කියන එක පිළිබඳව ධර්මයේ අර්ථකථනය පිළිබඳව හඳුනාගන්න. නිසා ධර්මයේ පිළිබඳව අපි විමසා බලනකොට ඒ ආර්ය ධ්‍යාන වර්ණනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතෙන්ටපත් වෙන්න අපි අර ලෝකෝත්තර මාර්ගයත් එක්කම සමානුපාතව ඒක වඩන්න පුළුවන්. සමත පූර්වාංගම වඩන කෙනෙකුට ධ්‍යානයේ උපදවලා ඒක විපස්සනා වශයෙන් දැකලා ප්‍රථම ධ්‍යාන සහිතව යන්නත් පුළුවන්. එහෙම නැතිනම් විපස්සනා පූර්වාංගම යන කෙනෙකුට ධ්‍යාන සහිතවම එයාට මාර්ගයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක කෙසේ වෙතත් සමාධියයි ධානයයි එකයිද කියලා අහුවාම ඔව් ධාන කියලා කියන්නේ සමාධියට සමාධිය කියන්නේ ධානයට ඒක තමයි ධර්මයේ තුල බොහොම වැඩිපුර භාවිත වෙලා තියෙන්නේ. හැබැයි අපි හිත සමාධිමත් වුණා හිත එකඟ වුණා කියලා ඒකාග්‍රතා චෛතසිකයේ ස්වභාවයත් අපි සමාධිය හැටියට හඳුනගන්නවා. ඒ සමාධියත් අපිට එක පරයයකින් ධාන නොවන ආකාරයට සමාධිය ගැන යම් හැඳින්වීමක් කරන්න බැරි කමක් නැත්තේ නැහැ. ඒකත් අපිට යම් යම් ආකාරයකට මෝනාස්ත්‍ර වලින් ඉඩ සැලසෙන බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට ගැටලුවක් හැටියට යොමු වෙනවා මේ අත පුටුවේ ගැටෙන විට කාය ධාතුව අතෙහි රූප කලාපවල පටවි ධාතුව හා පොට්ටබ්බ ධාතුව වන්නේ පුටුවේ පටවි ධාතුවද කියලා අහනවා. අත පුටුවේ ගැටෙනකොට මේ පොට්ටබ්බ ධාතුව බවට පත් වෙන්නේ පඨවි තේජෝ වායෝ කියන ධාතු කොටස් තුන. පොට්ටබ්බ ධාතුව වෙන්නේ. පටවිය විතරක් නෙමෙයි. එතකොට අපිට දෙයක් ස්පර්ශ වෙනකොට ඒකේ තද උණුසුම් සිසිල් බව ආදී ලෙස දැනෙනවා. ඊට පස්සේ ඒකේ රළු ස්වභාවය සහ සියුම් ස්වභාවය පිළිබඳව අපිට දැනෙන එක පටවි ධාතුවටයි කිදී. ඒ වගේම උණුසුම් සිසිල් ස්වභාවය ඒක තේජෝ ධාතුවටයි කිදී. ඊට පස්සේ ඒකේ තියෙන වායු ගතියත් අපිට සහැල්ලු බව සහ ගොරෝසු බවත් එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ පඨවි එවැගේම තේජෝ වායෝ කියන ධාතු තුන. මේ ධාතු තුන අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ අවකාශය ගත්තාම මේ හැම තැනකදීම සතර ධාතුවේ පැවැත්මක් තමයි තියෙන්නේ. සතර ධාතුවේ පැවැත්මක් වුණාට අපිට හුලං ස්පර්ශ වෙනකොට එතන පඨවි ඒ වගේම තේජෝ වායෝ කියන ධාතු කොටස් ටික හැබැයි වායෝ ධාතුව තමයි එතනදී වඩාත් ප්‍රකට වෙන්නේ. අපි මේ සියල්ලනකොට අපිට එතන වඩාත් ප්‍රකට වෙන්නේ පටවි ධාතුව ආසන්න වශයෙන් සමානව අපිට ඒක අතින් අල්ලනකොට එතන තියෙන තේජෝ ගතිය අපිට ප්‍රකට වෙන්න පුළුවන්. වායෝ ගතිය බොහොම අඩුයි. අන්න ඒ ආකාරයෙන් මේ ඒ රූපයන්ගේ ධාතු ප්‍රකට වීම කියන එක වෙනස් ස්වરૂපයන්ගෙන් පවතින එක ධාතුවක් විතරක් පවතින්නේ නැති නිසා අපේ කයට ස්පර්ශ වන ධාතු හැටියට තියෙන්නේ පඨවිය, ඒ වගේම තේජෝව සහ වායෝව නිසා ඒ හැම තැනකදීම උපදින හැම තැනකදීම පඨවි තේජෝ වායෝ තමයි ස්පර්ශ වෙන්නේ. හැබැයි අදිමත්ත දෙයින් අපිට ඒක දැනෙනවා. තද ගතියෙන් දැනෙනවා. මේ අවකාශය අතගෙන යනකොට අපිට හුලං විදිහට වායෝ ධාතුවෙන් ඒක දැනෙනවා. ඒ වගේම අපි වතුරකට වගේ අත තිබ්බොත් එහෙම අපිට එතන මේ උණුසුම් සිසිල් ගතිය අපිට දැනෙනවා. ආපෝ බව කියන එක අපිට දැනෙන්නේ නැහැ. ඒක අතකට අපිට දැනෙන්නේ නැහැ. හැබැයි අපිට එතන තියෙන උණුසුම් ගතිය සිසිල් බව කියන එක ප්‍රධාන වශයෙන් අපිට එතන දැනෙනවා වතුර සීතලද රස්නේද කියන එක පිළිබඳව. ඒකට එතන පඨවි ධාතුවට වඩා එතන තේජෝ වායෝ ධාතුන්ගේ පැවැත්ම තමයි එතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒකට ඒ විදිහට අපිට ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට ඒකත් එක්කම තියෙනවා මේ හිසරදයකදී කාය ධාතුව කුමක්ද, පොට්ටබ්බ ධාතුව කුමක්ද කියලා හිස රදයකදී දැන් කාය ධාතු වෙන්නේ වේදනාව දැනගන්න කාය ස්පර්ශය දැනෙන ප්‍රසාද රූප ටික පොට්ටබ්බ ධාතු බවටපත් වෙන්නේ මේ වේදනාව දැනෙන්නට හේතු වෙන වායෝවේ තදවීම වායෝ ධාතුවේහි තදවීම හෝ පඨවි ධාතුව වෙන්නට පුළුවන් ඒ ඒක හිසේ එක්කම ඇති වෙන දේ අනුව එතකොට වායෝ ධාතුවේදී තදවීම මුල් කරගෙන තමයි මේක වෙන්නේ. එතන පඨවි ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා. අර කලින් කතා කළා වගේම තේජෝ ධාතුවක් තියෙනවා. ඒ ධාතු කොටස් තුනම එතන පවතින හැබැයි ප්‍රකට වෙන්නේ වායුවේහි තදවීමක්. එහෙම නැතිනම් අපිට පටවේහි තද තද බවක් නිසා අපිට දැනෙන දේ. ඒ සතරමහා ධාතුම තමයි එතන දැනෙන එක බවටපත් වෙන්නේ වායෝකෝ පටවිය තමයි ප්‍රධාන වශයෙන් එතන දැනෙන්නේ හැබැයි අනිත් ධාතු පවතිනවා ඒ දැනෙන ධාතුවට අමතරව එහිදී එකම රූප කලාපයේ ඇති පටවි ධාතුව කාය ධාතුව වන අතර පොට්ටබ්බ ධාතුවක් වන්නේ නැහැ පොට්ටබ්බ ධාතුව කියන එකයි කාය ධාතුව කියන එකයි දෙකක්. කාය ධාතුව කියලා කියන්නේ ප්‍රසාද රූපය කියන එක. ඒක ප්‍රසාදවත් බව. එතකොට මේ ප්‍රසාදවත් බව ආධ්‍යාත්මික ආයතනය. ඒ වගේම මේ ප්‍රසාදවත් රූපයට ස්පර්ශ වෙන ගැටෙන බාහිර වායුවේහි තදවීමක් තියෙනවා නම් ඒක බාහිර ආයතනය. එතකොට ඒක ඒ රූප කලාපයේම තියෙන පටවියාපෝ තේජෝ වායෝ නෙමෙයි වෙන්නේ. ඒක ඒහා ආසන්නතෝ තියෙන බාහිර වන ප්‍රසාද රූප නොවුණු වෙනත් අනිත් ධාතුවක අර ප්‍රසාද රූපයට වෙන බලපෑමක් තමයි එතන තියෙන්නේ. ඒකෙම තියෙන දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කාය ප්‍රසාද ජීවිතේන්ද්‍රිය කියන රූප කලාප ගොන්නක අර ස්පර්ශ වෙන්නේ ඒබඳු ගොන්නක් නෙමෙයි වෙනත් සුද්ධාෂ්ටමක මට්ටමේ රූපාදී තමයි එතනදී ඒ ස්පර්ශ වීම සිද්ධ කරන්නේ අර කාය ප්‍රසාදේ කාය ප්‍රසාදයට ස්පර්ශ වෙනවා කියන එකට වඩා. ඊට පස්සේ කාය සංපස්සේදී කාය විඥානයේ සුඛ සහගත හෝ දුක්ඛ සහගත වන බවත් අනිත් ස්පර්ශවලදී විඥානයේ උපේක්ෂා සහගත වන බවත් අසාර්ථනේ ඒ කෙසේද කියලා පැහැදිලි කරන්න කියලා යම් වෙලාවක කාය විඥානයේ උපදිනකොට අර මහා භූත රූපම ස්පර්ශ වෙනවා. දැන් අනිත් අවස්ථාවලදී මහා භූත රූප ස්පර්ශ වෙන්නේ නැහැ. අනිත් අවස්ථාවලදී උපාදාය රූප තමයි ස්පර්ශ වෙන්නේ. ඇහැට නම් වර්ණ රූපේ. අනට නම් ඒ සතර මහා ධාතුවේ ගැටීම නිසා ඇති ශබ්දය කියන දේ. ඒ වගේම ගන්ධය, ඒ වගේම රසය, ඒ වගේම අපිට පොට්ටබ්බේ විදිහට හම්බ වෙන්නේ අර පඨවි, තේජෝ, වායෝ කියන මහා භූත රූපයන්ගේම දේවල්. මහා භූත රූපයන්ගේම දේවල් ස්පර්ශ වෙනකොට ඒ අදාළ ප්‍රසාද රූපයන් බින්මින් ඒකට සැප හෝ දුක් වශයෙන්ම ඒ ස්පර්ශය ඕලාරිකව සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි එතන සැප හෝ දුක් වශයෙන්මයි ඒක දැනගන්න විඥානන ස්වභාවය උපදින්නේ කියලා ඒක ගැන ඒ විදිහට අර්ථකථනය කරන්නේ. අනිත් ඒවා උපාදාය රූප ඇසුරු කරගෙන තමයි උපදින්නේ. කෙසේ වෙතත් ආයත් විඥාන වශයෙන් ගත්තාම චක්කු විඥාන ආදී දේවල් උපේක්ෂා සහගත වෙනකොට ඒ නිසාම අර කාය ප්‍රසාද වස්තුව කරගෙන උපදින දේවල් ටික එතනදී විග්‍රහ කරනවා ඒවා ඔක්කොම සැපසහගත හෝ දුක්සහගත වශයෙන්ම උපදින ධර්ම හැටියට පැහැදිලි කරනවා. ඒක තමයි එතන සිද්ධ කෙරෙන විග්‍රහය බවට පත් වෙන්නේ. ඊට පස්සේ භාවනා ගැටලු හැටියට යොමු වෙලා තියෙනවා සක්මන් භාවනාවේදී පාදයේ ගෙන යන විට ඇත්තේ කාය විඤ්ඤාප්ති රූපයද ඊට ප්‍රත්‍යවන්නේ වායෝ ධාතුව අංගමංගානුසාරී වාතය නිසා පාදයේ ගෙන යන විට වායෝ ලෙස සිත තැබීම සුදුසුද සක්මන් කරනකොට අපි කකුල අරගෙන යනකොට එතන උපදින්නේ චිත්ත කිරිය වායෝ ධාතුව කියන එක. ඒ කියන්නේ සිත සිතෙන් උපදවන වායෝ ධාතුව කියන එක චිත්තජ වායෝ ධාතුව. එතනදී බලවත් වෙන. කියන්නේ සතර මහා ධාතුවම උපදින හැබැයි වායෝ ධාතුව ප්‍රධානයි. ඒක අපිට අංගමංගානුසාරී වාතයේ විදිහට මේ අතපය දිගාරින්නට උදව් කරන දේ බවට පත් වෙලා තියෙන එක හරියි. එතකොට අපි එතනදි වායෝ වායෝ කියලා හිත හිත ඇවිදිනවා කියන එක නෙමෙයි කරන්න ඕනේ. අපි ඇවිදිනකොට අපි එතනදි සිත පවත්වන්නට ඕන මේ මම යනවා පුද්ගලයෙක් යනවා කියන බව තියෙන තැනක මේ සිතට ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. කයට ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. අනාත්ම වූ රූපය ඇසුරු කරගෙන මේ සිත උපදින නිසා මේ සිතින් උපදවන රූප ධර්මයන්ගේ පැවැත්මක් නේද? කියලා අපි ඒ පිළිබඳව සිහිය තැබීම තමයි කරන්න ඕනේ. එතකොට ඒක වායෝ වායෝ කියලා හිතීම නෙමෙයි කරන්න ඕනේ. මේ රූපය අසුරු කරමින් මේ සිත් උපදවන නිසා මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා නිකන් යාන්ත්‍රික ක්‍රියාවලියක් වගේ සිද්ධ වන අනාත්ම ධර්මයක් මිසක මේ මම කියන පුද්ගලයේ ජීවත් වෙන කෙනෙක් ඇවිදිනා නෙමෙයි. එකම කයක යෑමකුත් නැහැ, ඒ වගේම එකම සිතක පැවැත්මකුත් නැහැ. කකුල ඔසවන්න ඕනේ කියලා හිතුව සිතක් ඒ උපදින සිත නෙමෙයි ඉදිරියට ගෙන යන්නේ කියලා හිතනකොට තියෙන්නේ. ඉදිරියට ගෙන යන්න ඕනේ කියලා හිතනකොට ඒ හිත නෙමෙයි තබන්න ඕනේ කියලා හිතනකොට තියෙන්නේ. ඒ වගේම ඒ ඇති කරගත්ත රූප ටික නෙමෙයි ඊළඟට තියෙන්නේ. මේ විදිහට රූප නාම රූප ආදී ධර්මයන් මොහොතින් මොහොත වෙනස් වෙන කල පුද්ගලයෙකුගේ ඇවිදීමක් කියන එක මුලාවක් කියන එක පිළිබඳව නුවණ සබාගෙන සිහිය සබාගෙන එතනදී සක්මන් කිරීම නැතිනම් මේ අපි චංකමනය කිරීම තමයි එතනදී වඩා සුදුසු දේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ පාදයේ ගෙන යන විට වායෝ ලෙසත් පාදයේ තබන විට පටවි ලෙසත් සිත තැබීම සුදුසුද නැහැ. ඒක අර කලින් කියපු විදිහටම අපිට අර අනාත්ම ලක්ෂණය විදිහට එතන මේ ක්‍රියාවලිය පිළිබඳවම සිහිය තැබීම තමයි වඩාත්ම යෝග්‍ය දේ බවට පත් වෙන්නේ. පාදයේ එක්ව ගෙන යාමකදී කීපවරක් ගෙන යන බව දැන ගැනීම සිදුවේ. ඒ සෑම දැනගැනීමක්ම පංච උපාදානස්කන්ධයක්ද. ඔව් අපිට උපදින හැම හිතක්ම පංච උපාදානස්කන්ධයක් තමයි ආශ්‍රෝ උපාදාන දුරු කරලා නැති තැනක. ඒ හැම හිතක්ම අපිට ප්‍රකට වෙන්නේ නැති ගෙන යන්න ඕන කියන මට්ටමකදී කකුල ගෙන යන්න ඕන කියලා හිත කීපකින් නෙමෙයි අපි උපදවන්නේ. ඒ හිත කෝටි ප්‍රකෝටි ගාණක් අපිට උපදිනවා. හැබැයි අපිට අර සමස්තයක් විදිහට සිත් ගොඩාක් පහළ වෙනකොට ඒ පිළිබඳව තමයි අපිට පොදු දැනුමක් තියෙනවා මම කකුල ඔසවන්න ඕනේ කියලා හිතනවා. මේ කකුල ඔසවන්න ඕනේ කියලා අරගෙන යනවා. තබනවා කියලා අපිට ඒ පිළිබඳව සිහිය තියෙනවා. එතකොට ඒ අපි අරමුණු කරලා දැනගන්නවා අර සිත් සමූහයේ ප්‍රතිඵලය. මේ මෙසක සිතින් සිතට නැහැ නැතිනම් අපිට කකුලක් ඔසවනවා කියන එකට පිනතුනේ සිත් ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් ඒ පොඩි කාල සීමාව තුළ ඉපදිලා ඉවරයි. එතකොට මේ හැම හිතකම සිහිය තියනවා කියන එක අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රායෝගිකව ඒ නිසා අර ඔක්කොම එකතුව පිළිබඳව තමයි අද අපිට එතන සිහිය පැවැත්ම විදිහට සිහිය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ ඒ විදිහට සිහිය පවත්වනකොට අපිට මේ ඒ හැම තැනකදීම ඒ උපදින සිත සහ රූපය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක්ම තමයි පංච උපාදානස්කන්ධයක් විදිහට දැකීමේ වරදක් ඇත්තේ නැහැ. ඒ වගේම ඊළඟට පාදයේ පොළවේ තබන විටත් මෙසේම කිහිප විටක් දැන ගැනීම වෙනවා. කියලා දක්වලා තියෙනවා. ඒ පාදයේ පොළවේ තබන කොටත් ඒක ඒ විදිහටම තමයි අපිට සිත් ගණනාවක් උපදින තැන. හැබැයි අර පුද්ගලයෙක් කියන බව දුර වෙන විදිහට මනස පවත්වන්න උත්සාහවත් වෙන්න සිතක් සිතක් පාසා පිට ඒක පවත්වනවට වඩා අර ක්‍රියාකාරීත්වය කියන එකේ අනාත්ම ලක්ෂණය පවත්වන්න උත්සාහවත් වෙන්න. මොකද අපිට අර කෝටි ප්‍රකෝටි ගාණක් ඇති වෙන සිත් හැම එකකදීම එකක් එකක් ගන්න නුවණ යෙදෙනවා කියන එක වෙන්නේ නැහැ මේ මට්ටමේ. ඒ හින්දා අර පොදු ක්‍රියාවලිය පිළිබඳව සිහිය පවත්වන තැනගන්න සතිපත්තහනේදී දැනට අවශ්‍ය වෙන්නේ ඒ මට්ටම. ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ආශ්වාසයකදී ප්‍රශ්වාසයකදී මෙසේ තුන් හතර වතාවක් දැන ගැනීම වෙනවා. එතකොට ඒක ගැන ගැටලුවක් කරගන්න එපා. ආශ්වාස ප්‍රශ්වාසය කරනකොට උනත් තුන් හතර වතාවක් නෙමෙයි අපිට බොහෝ සිත් උපදිනවා. හැබැයි ඒ සිත් ඉපදුනාට ඒ සිත් ගැන අපිට දැනුමක් දැනුවත් බව නැහැ. හැබැයි කීප අවස්ථාවක හරි දැනුම තියෙනවා කියන එක හොඳයි. හැබැයි අපි ඒ ක්‍රියාවලිය පිළිබඳව සිහිය තබනවා කියන තැනට කරන්න සිත් එතන අපිට ගණනය වෙන්නේ දෙකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දෙකක් විදිහට අපිට ගණනය වුණාට සිත් එතන ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් උපදිනවා. ඒක ක්ෂණයක් එක මොහොතක් තුළ සිත කියන්නේ එච්චර වේගවත්ව හටගන්න වේග වේගවත්ව නිරෝධයටපත් වෙන ධර්මයක්. ඒ නිසා ඒකෙදි අර ක්‍රියාවලිය විදිහට අරමුණු කරන්න ඒ වෙලාවේදී අර මේ නැවත නැවත සිහිය යොමු වීම තමයි අපිට මේ අවස්ථාවලදී ඒ මතකයේ තියෙන්නේ. අපි ආශ්වාසයක් ගන්නකොට අපි අවස්ථා කීපයකදීම ඒ ආශ්වාසය කියන එක පරීක්ෂාවට ලක් කරනවා ප්‍රශ්වාසය කියන එක සිතින් පරීක්ෂාවට ලක් කරපු අවස්ථා ටික තමයි අපිට මතකයේ තියෙන්නේ. ඉතින් ඒක සමස්තයක් විදිහට එතන නුවණ සිහිය පැවැත්වීම කියන එක ආනාපාන සති භාවනාවේදී ගැටලුවක් නැහැ. ඒක නුවණත් එක්කම එතන පවත්වගෙන තබා ගන්න. ඊට පස්සේ එක් එක් දැන ගැනීමකදී ඊට පෙර දැන ගැනීම නැතිවේ ඒ මෙනෙහි වන්නේ ස්කන්ධයන්ගේ උදේවැයද නෑ එතනදී ඒ ස්කන්ධයන්ගේ උදේවැය නෙමෙයි එතනදී සිහිය තියෙන්නේ එතකොට කලින් එක දැනගත් නැති වුණා කියන නුවණක් ලැබීම කියන එකේ ගැටලුවක් ඇත්තේ නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් සමතේ පැත්තට යනකොට ඒ ගැන ලොකු අවධානයක් දෙන්නේ නැතුව සමතේ පැත්ත වඩන්න. විදර්ශනා වඩන වෙලාවකදී ඒක විදිහම එතනින් ඉදිලා විදර්ශනාවට යන්න. එහෙම නැති වුණොත් අපි ටිකක් ඔතනින් භාවනාව වැරදි තැනකට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ නැවත ධර්ම ගැටලු කීපයක් යොමු වෙලා තියෙනවා. මේ ඒකෙදි භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු ගණනාවක් යොමු වෙලා තියෙන්නේ. ඒ භාවනාව ගැටලු සම්බන්ධයෙන් යොමු වෙන ගැටලු ටිකේදී විශේෂයෙන්ම ආනාපානසති භාවනාව ආදී තැන්දී අර පැහැදිලි කළා වගේ අර කලින් දැනගැනීම නැති වුණා කියලා අපි අනිත්‍ය පැත්තට බලන්න යනවා නම් ඒක හැම වෙලාවකදීම දකින්න ඒ ඒ අරමුණත් රූපයත් ඒ වගේම ඒක අරමුණු කරගත්ත ස්කන්ධ ටිකත් ස්පර්ශපත්යෙන් හටගත්ත ස්කන්ධ ටිකත් හටගෙන නිරුද්ධ වුණා නේද? ඒ නාම රූප ධර්මයන්ගේ නිරෝධයම ප්‍රකට වෙන විදිහට මානසිකාරයේ පවත්තන්න ඒකේ වරදක් නැහැ. හැබැයි ඒක ආනාපාන සතියේ ඒ අංගයේදී අදාළ දෙයක් නොවුණත් අපිට කෙලින්ම විපස්සනාවට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. බැරි කමක් නැත්තේ. ඒ නිසා ඒ විදිහට විපස්සනාට යමුණාට කමක් නැහැ. ඒක අපි කලමනාකරණය කරගන්න ඕනේ. අපේ මූලික අපේක්ෂාව සමතේ ලබන එකද? මූලික අපේක්ෂාව විපස්සනාව ලබන එකද කියන එකත් එක්ක කලමනාකරණය කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ධර්ම ගැටළු වලදී අපිට යොමු වෙලා තියෙනවා සීමා කළ මනසකින් නිමිත්ත ගන්නා විට එම සීමා වීමට හේතු වන කරුණු මොනවාද කියලා සීමා වීමට කරුණු තමයි අපි සංහා දිට්ඨි වශයෙන් රූපය අසුරු කිරීම කියන එක. අවිද්‍යාව කියන එක රූපය ඇත්ත නොදන්නකම, නිරුද්ධ වුණා කියන එක නොදන්නකම, සංකත ලක්ෂණය පිළිබඳව අවබෝධයක් නැතිකම තමයි සීමා වීමට තියෙන හේතු. චක්කු සම්පස්සේකදී ඇසට එන සියල්ල ආලෝක කිරණ වලින් අරමුණු ගන්නා රූපය සීමා කරන්නේ. රූපයක් ඇති දීප්තිමත් ගතිය විශාලත්වය චලනය සිතින් සොයන දේවීම වැනි කරුණුද නැහැ පේන රූපේ පොදුවේමයි පේන්නේ පේන තැනකදී අපි ඊට පස්සේ අපි හිතෙන් ඒක විතක්ක ਵਿਚාර සහිතව අරමුණු කරන දේ අනුව තමයි අපිට ඒක යොමු වෙන්නේ රූපේ විශාලත්වය වුණත් විශාල දෙයක ගොඩාක් දෙයක් වුණත් අපිට බලන්න පුළුවන් ඒ බලන්න පුළුවන්කම තියෙන බලන්න පුළුවන් නෙමෙයි ඒ පේන දේ පිළිබඳව අපිට අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරලා වොන්නම් ආපහු ඒ දේ දැකීම පිණිස අපිට ආපහු හිත යොමු කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ මට්ටමකදී අපිට සිත සීමා කරගන්නවා කියන තැන හැම වෙලාවකදීම මනසින්ම කරගන්න දෙයක්. ඒකට බාහිර රූපෙහි බලපෑමක් ඇත්තේ නැහැ. බාහිර රූපෙහි වෙනස් ස්වභාවයක් ඇත්තේ නැහැ. එතකොට යම් ආකාරයකට අපිට දැන් ආලෝකාදී කිරණවල වැඩි බවක් තියෙනවද කියලා අහුවොත් එහෙම දැන් ලොකු එළියක් ගැහුවොත් අපිට ඇස් දෙකට පේන්නේ නැතුව යන්න පුළුවන්. රූපාදී එකට බාධාවක් ඇති වෙන පුළුවන් පේන එකට. මොකද අර අරකේ බලපෑම වැඩි නිසා ඉතින් මේ මට්ටමකදී එහෙම බලපෑමක් නැහැම කියනවා නෙමෙයි. හැබැයි පොදු අවස්ථාවලදී කතා කරොත් එහෙම අපිට ඒකේ තියෙන විශේෂත්වය නිසා ඇති කරන ගතියක් නෙමෙයි පොදුවේ ගත්තාම අපි මනස තමයි පේන රූප නිමිත්තට සිහිපත් කරගන්නේ. අර වගේ අවස්ථාවලදී හැරෙනකොට. ඊට පස්සේ අහන්න තියෙනවා එම සීමා වීම අනුව වර්ණ සටහන හා ප්‍රසාද රූපයේ ගැටීමත් ඒ අනුව යෙදෙන විඥානයේ යෙදීමත් ස්පර්ශයේ සිදු වේද ස්පර්ශයේ සිදු වුණාට පස්සේ යෙදෙන කර්ම විඥානයේ සීමා කර ගැනීමක් තමයි සීමා වීම කියලා කතා කරන්නේ. පේන එක සීමා වෙලා පේනව නෙමෙයි. රූපය සීමා වෙලා එක රූපයක් විශේෂ වෙමින් පේනව නෙමෙයි. පොදුවේ වර්ණ සහ හැඩ ඇස් දෙකට පේනවා. රූපය සීමා වුණා කියලා කියන්නේ පින්නතුනේ ඒක අර කර්ම විඥානයේ අත්දැකීම පේන රූපයට සීමා වුණා කියන්නේ. එතකොට එතනදී අර ස්පර්ශ වෙලා ඉවරයි. ඇහැ රූප චක්කු විඥාන එකතු වෙලා ස්පර්ශ වෙලා මනෝ සිත් ඉපදිලා මනෝ විඥාන ධාතු සිතත් ඉපදිලා අපි කර්ම විඥානයේ අත්දැකීම රූපයට සීමා කරගෙන හිතනකම තමයි රූපයට සීමා වුණා කියලා එතනදී අදහස් කරන්නේ. කියන්නේ අපි රූපූපය විඥානෝ ඉන්නවා කියන්නේ. විඥානයේ රූපේ මත පිහිටවලා ඉන්නවා කියන එක තමයි ඔය සීමා කරගත්තා කියලා අපි කතා කරන එකේ අදහස බවට පත් වෙන්නේ. ඒක මනෝවිඤ්ඤාණ මට්ටමින් ඇති කරගත්ත දෙයක්. ඒ වෙලාවේ රූපේ නිරුද්ධයි නිරුද්ධයි කියන එක නොදන්න කම නිසා අපි කර්ම විඤ්ඤාණයේ අත්දැකීම නෑ මම දැක්කේ රූපේ කියලා රූපේ පැත්තේ තියනවා කියලා නිමිති ඉතුරු කරගෙන ඉන්න කම තමයි රූපේට සීමා වීම කියන එකෙන් අදහස් කරන්නේ. සීමා වීමත් ස්පර්ශයත් එක විට සිදු වෙයිද කියලා අහලා තියෙනවා. ඒකට මම හිතනවා පැහැදිලි ඇති කියලා. චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නා සංගති පස්සෝ කියනකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඇහත් රූපයක් නිසා චක්කු විඥානය උපදිනවා කියන තැනකදී එතනදී ස්පර්ශය සිද්ධ වුණා. ඒතකොට ස්පර්ශයේ මොහොතේදී සිද්ධ වුණා. ඒකදී රූපේ පොදුවේ අපි රූපේ කියන එක පිළිබඳව දැනගත්තා කියන එක. මනස සීමා කරගත්තා කියන තැනකදී ඒ අවස්ථාව වෙනකොට අර චක්කු සම්පස්සේ කියන තැනින් ගන්න එපා. එතන මනෝ සම්පස්සයක් තියෙනවා. අරමුණු කරගත්ත දේ මනසින් ස්පර්ශ කරගත්ත. එතන සම්පස්සේ තියෙන එක මනෝ සම්පස්සයක්. අතන චක්කු සම්පස්සයක්. ඒතකොට මේ එකම ස්පර්ශය ගැන කතා කරනවා නෙමෙයි සීමා වීම කියන තැනදී. ස්පර්ශය වෙන තැනක තමයි සීමා කරන්නේ. ඉතින් ඒක අපි වෙනම තේරුම් ගන්න ඕන දෙයක්. එතන අපි කරන කතාව කියන්නේ විපාක ධර්ම අතරදී එතනදී ස්පර්ශය කියන දේ තියෙනවා. කර්මසිතක් උපදින කොටත් එතනත් ස්පර්ශය තියෙනවා. එතකොට ඒ කර්මසිතේ අත්දැකීම රූපේ පැත්තට පතිත කරලා තියෙනවා කියනකොට අර ධර්ම නිරුද්ධයි කියලා නොදන්න කම නිසා තමයි ඒක පතිත කරගෙන තියාගන්නේ. ඒ ස්පර්ශය එතකොට අර විපාක සිත පැත්තේ තිබුණු ස්පර්ශය නෙමෙයි. ඒ ස්පර්ශය නිස්සිත කරගත්ත නිසායි මේ ඇති බවට එහි පතිත කරගන්න පුළුවන්කම තිබුණේ ධර්ම නැති වුණත්. ඒක තමයි අපි නුවණින් තේරුම් ගන්නට ඕන දේ බවට පත් වෙන්නේ. ඉතින් කල්පනා කරගන්න ඔය විදිහට අද දවසේදී අපිට එමුණ තියෙන ප්‍රශ්න ටික ඔබට ඇති වෙන ඕනම දහම් ගැටලුවක් හෝ භාවනාව සම්බන්ධයෙන් තියෙන ගැටලුව යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. කල්පනා කරගන්න අද දවසේදීත් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්තලා සිද්ධ කරගත්ත මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනි ශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම සිය දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනා දෙයින් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනි ශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න.